තමන්ට සැක හිතෙනවා නම් ඒකත් මේ ධර්මයට ගැලපෙන්නේ නැහැ කියලා. පෙළට දාලා බලන්න. පෙළට ගැලපෙන්නේ නැත්නම් ඒකත් අයින් කරන්න. දැන් පෙළයි අටුවාවයි දෙක අරගෙන එකින් එකට විග්‍රහ කරලා බලාගෙන තියෙන අටුවා ක්‍රමයක් විග්‍රහ කරලා දිනවා ඔය විදිහට බලන්න කියලා. ඉතින් ඒ කාලේ ඉක්මදී සතර මහා ප්‍රදේශයන් දේශනා කරපු ආකාරය ගැන පෙනුම ක්‍රමය. අටුවා නෙමෙයි මේ පෙළ දහම් පොත්වල පෙළලා තියෙන ක්‍රමය. දැන් මේ ක්‍රමයට බලනකොට මේ කොයි ක්‍රමයකටවත් දාන්න බැරි කතාවල් නේද අපි ඔය කියපුවා හැටි. දැන් ගණන අනුකම්පංචන වයින් හැටි දාන්න තියන්නේ නැහැ දාන්න තියන්නේ බලනකොට එතනින් හැටි ගත පොතක් එකක්වත් අටුවාවේ තියෙනවා ආචාර්යවාදී පටුවාවක් තියෙනවා ඒකේ තියෙනවා නාහියගේ තොල්පටියගේ හුස්ම තියාගෙන මේ හුස්මයි ගණන් කරන්න කිව්වේ කියලා විග්‍රහ කරපේ ආනාපාන හතිය ගැන විග්‍රහය විභංග ප්‍රකාරණේ ආනාපාන විභංගයට ඔය එකක්වත් වෙන්න නැහැ විදියට දැන් ඔතන කොහොමද ගණන් ගන්නේ මොකද්ද ගන්න කිව්වේ දැන් මේ අපි දැනගන්න ඕනේ নানা ආකාර ක්‍රම තියෙනවා දැන් දස කසින කියලා උගන්වනවා. පටවි කසිනේ වඩපු අන්නේ අන්නේ යෝගීනුත් ඉන්නවා. දැන් පටවි කසිනේ අපි ආර්යයත් වඩනවා. හැබැයි ආර්ය පටවි කසිනේ වඩන්න මැටිගුලි හදාගෙන නැහැ. අන්නේ පරිබ්‍රාජික පිළිස මැටිගුලියක් හදලා ඉස්සරහන් තියාගෙන ඒක දිහා බලන පටවි පටවි පටවි කියලා පටවි කසිනේ වඩනවා. අනික් අය ආපෝ කසිනේ වඩනවා. ජල බඳුනක් ඉස්සරහින් තියන්නේ ජලයේ දිහා බලාගෙන ආපෝ ආපෝ ආපෝ කියන වචනේ කිය කියා ඒකට හිත පිහිටවාගෙන වඩනවා. දැන් ওই ටික වඩන හැටිත් ওই විදිහටම විසුද්ධි මාර්ගයේ පෙන්නලා තියෙනවා. බුදු පියාණන් වහන්සේ රාහුල හාමුදුරන්ට පටවි කසිනියක් දේශනා කළා. පටවි භාවනාව රාහුල පටවි භාවනාව වඩන්න. රාහුල ආපෝ භාවනාව වඩන්න. හැබැයි බුදුරන් වහන්සේගේ ආපෝ භාවනාව පටවි භාවනාව නම් ඊටලා හාත්පසින් වෙනස් එකක්. ඒක හරි යෝගින් ඒක නෙමෙයි. ඒ බුදුරන් වහන්සේ දේශනා කළ පටවි භාවනාවේ මැටි කුලියක් හදායන් කරන භාවනාවක් නෑ. ඒක දිහා බලන්නේ පටවි පටවි කියන හිකුත් නෑ. මහා රාහුලවාද සූත්‍රයේදී නම් පටවි භාවනාව කරන හැටි. හරිම වැදගත් බව අපිට පේනවා. ඒ ක්‍රමයේ කොච්චර දුරට නිවන්න සමීපද? නිවන් මාර්ගයට ගැලපෙනවද? මැටි ගුලියක් දිහා බලාගෙන පටවි පටවි කියලා හිත එක්තැන් කරන්නේ කොච්චරද ගැලපෙන්නේ කොච්චර මේ ආසන්නද නැද්ද නිවනට දැන් මේ ටිකත් අපි ඉස්සෙල්ලා බලලා තේරුම් අරන් ඉඳ විග්‍රහ ආනාපාන විග්‍රහ කරන්න ඉස්සෙල්ලා පොඩ්ඩකට රාහුල පටවිය වාගේ ජීවත් වෙන්න පුරුදු වෙන්න මේ මහ පොළොවට මිනිස්සු කුණු දාන කෙල ගහනවා මල මුත්‍රා වහ කරනවා ජරාවල් ඔක්කොම දානවා වලවල් කනිනවා නොඑක ආකාරයෙන් නොඑක් දේවල් කරනවා කාවුල මහ පොළොවේම කම්පා වෙනවා. එව්වට අර කුණු දානකොට මහ පොළොව ආපහු මෙහෙම විහි කරනවා. ඒවා තියා ගන්නවද මහ පොළොව ඒ ආකාරයෙන්? නැවත වාරයක් අර දාපු කුණු ඔකෝම දිරකර කරලා පෝර කරලා ගස් වල දාලා ආයෙ රසවත් භවභෝග වශයෙන් උඩට ඇදලා දෙනවා. මිනිහාර ප්‍රයෝජනවත් දේ බවට පත් කරලා ආපහු දෙනවා. අර කුණු දැම්මා කියලා මහ පොළොව කම්පා වුණේ ඉතින්. ඒ වargින ඉතේ කුණු වශයෙන් තියාගත්තේ ඉතින්. නැවත වාරයක් මොකද කරන්නේ? ඒ වෑම රසයක් මතු කරලා හිටන්. නැවත වාරයක් මිනිහාට යහපතක් ඉන්ද්‍රියක් ආපහු දුන්නා. බොලෝ කිසි දෙයකට කම්පාවුනේ නෑ. රාහුල මෙන්න මෙහෙම පොළොව වගේ ජීවත් වෙන පුරුදු වෙන්න. මෙන්න බුදුරන් වහන්සේ දෙනවා පටවි භාවනාව ආර්ය විනයේ පටවි භාවනාව. හැබැයි මැටි කුලියක් හදන පටවි කියන්නේ කියලා බුදුරන් වහන්සේ දේශනා කරන රාහුල හඳුරා. රාහුල ඔබ ජලයේ වගේ ජීවත් වෙන්න. ආපෝ කසින්න. කොහොමද? මිනිස්සු මේ ජලයට ගෙනහලා නොවේ ජරාව හොදනවා රෙදි හොදනවා. නාගෙන කුණු ඔක්කොම වතුරලා හිටා මේ වතුර බියගෙන හරිනවා. වතුර කම්පා වෙන්නේ නැහැ ඔකොටම ඉඩ දෙනවා. කොච්චර බොර කරන්න ගියත් වතුර ටිකක් කරන්න පෑදිලා. වතුර කුණු තියාගෙන ඉන්නේ. ආයතනය පිරිසිදු වතුරෙන් මිනිසයාට යහපතක් කරගන්න අවස්ථාව සලසලා දෙනවා. වතුර පවතින්නේ කොහොමද රාහුල ආදර්ශයට ගන්න? මමත් වතුරසේ ජීවත් වෙනවා කියලා ඔන්න විදිහට ජීවත් වෙන පුරුගේ. අනික ඕතරම් නිඳාපාත කරපුවා. ජරා කරපුවා. Taman කම්පාවටපත් වෙන්නේ නැතුව. ඒවා හිතේ තියාගන්න නැතුව සුද්ධ කරගෙන පාදාගෙන. ලෝකයට යහපතක් කරන මම ජලිය වාගේ ඉන්නවා කියලා පුරුදුවේ. මෙන්න බුදුරන් වහන්සේගේ ආපෝ භාවනාව. රාහුල ගිනි වාගේ ජීවත් වෙන. තේජෝ භාවනාව. තේජෝ ගතිනේ. මේ ගින්නට නොයේක් දේවල් මිනිස්සු දානවා දවලා පුච්චලා දානවා. දාන දාන මොන කුණක් දැම්මත් කුණක් වශයෙන් තියාගන්නේ නෑ. ඒ ඔක්කොම කුණු දවා හරින ලක්ෂණයක් තියෙනවා මේ ගින්න. නිසා මගේ හිතත් ගින්නක් වාගේ තියාගෙන රාග කුණු, ද්වේෂ කුණු, මෝහ කුණු එනේන එක දවා හරිනවා. දවල අලු කරලා දානවා. මෙන්න මේ උපමාව අරගෙන ඔබ ගින්නක් වාගේ ජීවත් වෙන්න. රාහුල වායුවක් වාගේ ජීවත් වෙන්න. මේ හුලඟ හරි සැහැල්ලුයි. මොන જાති ආරම් මේ කුණකට ගෙනත් දැම්මත් ඔක්කොම කුණු වහ කර හුණ යලි යලි පිරිසිදු වෙනවා. සෑහළුව ඉන්නවා. හලෝ මේ ජීවිතේ සෑහළුවර තියාගන්න. මොන කුණක් ආවත් පා කරලා හරින්න. අල්ලගන්නේ වායුව වගේ ජීවත් වෙන්න. එකකවත් අල්ලන්න දෙයක් නෑ වායුවට. මෙන්න මේ ආකාරයෙන් ඔබ මේ ටික බලන්න. අන්න බුදුරණන් වහන්සේගේ ආපෝ භාවනාව, තේජෝ භාවනාව, වායෝ භාවනාව, පඨවි භාවනාව. නිවන් මාර්ගයට ළඟ නැද්ද? ගැලපෙන්නේ නැද්ද? සිල් සිල් නැද්ද ඒක? ඒ ගුණේ හිතරගත්ත පුද්ගලයා අකම්පේද කම්පේද? කම්පයාද? ජීවිතේට කොච්චර ලං කරගන්න පුළුවන් දහමක්ද? ගිහි වතේ පැවිදි වතේ දෙකම ලං කරගන්න පුළුවන් නේ. ඔය උපමාව මුල් කරගෙන ඒවන් උපසංහරති මෙසේ සංසන්දනය කරන්න බුදුරන් වහන්සේ දහම් බලන්න කිව්වේ එහෙම. හොඳට ඔය විදිහට සංසන්දනය කරලා අරගෙන තමන්ගේ ජීවිතය හැරගහගත්තොත් කොච්චර පවිත්‍රද? මෙන්න බුදුරන් වහන්සේගේ කසින බාවල. හීන වූ දේවල් ක්ෂය කර දමන්නේ ක සීන කසින. මොනවාද හීනයි? හීන වූ ග්‍රාම්‍ය වූ පෝතුජනික වූ පාප ධර්ම වැඩක් නැති හිස් දේවල් ඔක්කොම ක්ෂය කර දමනවා නම් ඒවා තමයි ආර්ය විනය කසින. කසින දකින්නත් ඕන. ලෝකේ කසින දකින්නත් ඕන. එහෙනම් ලෝකයා වායෝ භාවනාවක් දුන්නා. මැටි කුලියක් හදලා හිටන්, පටවි භාවනාවයි, ජල බඳුලක් තියලා හිටන් ඒකෙන් ආපෝ භාවනාවයි ගිනි බලාගෙන ඉඳලා නැත්නම් ගින්නක් පත්තු කරලා තියන තේජෝ භාවනාව දුන වායෝ භාවනාව මොකෙන් දෙන්නේ? නාහයක තියෙන ලේසියෙන් අරගෙන එහා මෙහා යන එක. මෙන්න ගත්තා වායෝ භාවනාව. හැබැයි බොරුවක් නෙමෙයි. ඒකිනුත් දැහැන් ලබන්න පුළුවන්. ධානලාභී වෙන්න පුළුවන්. ඒකට ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයේ මූල ක්‍රමයේ පුදජන පුද්ගලයෙකුට නිකන් ගන්න බැරි නිසා තමයි. ඒ බඳු අය යෝගීන් හැටියට තවුසන් හැටියට මිනිත් පුරුටක් නැති මහ කැලෑවලට යන්නේ. මනවඩන රූප සද්ද ගන්ධ රස ස්පර්ශ අහලකට අහුණු වෙන තරමට ඈතට යනවා කැලේ. ගිහිලා අවුරුදු ගාණක් ඉන්නවා. අවුරුදු ගාණක් ඉන්නකොට ඉන්ද්‍රියන්ට පංචකාම අරමුණු අරමුණු නොවන නිසා සූපක්. පංචකාම අරමුණක් අරමුණු නොවන නිසා. කාම විඥාණයන්ට ආහාර නැති වෙනවා. ආහාර නැතිකම නිසා කාම විඥානීය తాවකාලිකව මැඩපවතිනවා. නිසා කාමරාගේ නැති වෙනකොට කාමච්ඡන්දේ නැගෙන්න තිබිච්ච ඉඩ පහසුව විස්කම්බන ප්‍රහාණය වෙලා යනවා. සමුච්ඡේද ප්‍රහාණය කරන්න බෑ අවිද්‍යාව තෘෂ්ණාව දුරු වෙන ක්‍රමේ නැති නිසා. හැබැයි තදංග විස්කම්බන කියන මේ දෙකෙන් ප්‍රහාණය වුණාට පස්සේ ඒ දෙකෙන් ලබනවා සාන්තිය. අන්නේ සාන්තිය හිත පිහිටවාගෙන හිටන් භාවනා කරනකොට ප්‍රථම අධ්‍යාන, ද්විතිය අධ්‍යාන ආදී ලෞකික දැහැන් ලැබෙනවා. ඒ ධානයේ බොහෝ කොට ප්‍රගුණ කරගන්නවා. කැලෑවෙන් එළියට එන්නේ නැතුව තව තවත් කැලේ ඈතට යනවා මේ ලැබුණු වටිනා දේ නැති වෙයි කියලා. නාරි රතාගෙන මල් පිපෙන කාලේ පැත්ත පලාතින් නැතුව නළු ඈත. බැරි වෙලා හරිය මල දැක්කොත් එහෙම නුදුටු අරමුණක් ආයතරයක් ආකාර සංකේතයක් හරි දැක්කොත් එහෙම ආයි කාමයේ හිත වැටෙනස් වගේ දැහන් ඉවරයි නේ කියලා. දැහන් විදේනකට බයි ඈතට යනවා. මෙහෙම කැලේට එලා ඉඳලා නම් කොහොමද ඉඳලා මැරෙනකන් ඉඳලා ඒ ඒ ධානයේ නොපිරිහි බවලෝ උපදිනවා. මෙන්න මේක තමයි යෝගීන් කරන වැඩපිළිවෙල. ඔන්න ඔකට යයි ඔය අකුලඟ මුල් කරගෙන. වායෝ කසින භාවනාව ගන්න ඔය ආනාපාන ක්‍රමයේ ගත්තා. අන්නේ ආනාපාන සති ක්‍රමයේ තමයි ප්‍රගුණ කරගෙන ඊට පස්සේ යෝගීන් හැටියට දියත් කරගෙන ඒ කාලේ වෙනකොට ඉන්දියාවේ වේද භාවනාවල තිබුණේ. වේදේ ඉගෙන ගත්තා තමයි කාලෙකදී වැඩි එකලේ. මහකලේ ගිහිල්ලා භාවනාවල අන්තිම කාලේ. අන්න වේදේ තිබිච්ච භාවනාවක තිබිච්ච වාතයේ ගැනීමයි පහ කිරීමයි දෙකේ ක්‍රමයේ තමයි අපේ බුදුදහමට ටිකෙන් ටික ලං වුණා. ඒ ක්‍රමය නිසා අපේ ක්‍රමේ පැටළුණා. අන්න අපිටත් ක්‍රමයක් තියෙනවා ඔකේ. වායෝ වගේ නිදහස් ජීවිතය හරි වැදගත්. වායෝ කසිනේ ගන්නවා. ඒ කියන්නේ හුලඟ අරගෙන හුලඟ හුලඟ කියලා අරමුණු කරනවා නෙමෙයි. හුලඟ යම්සේ සැහැල්ලුද? කිසි තැනකට නොබැඳුණු ගති ලක්ෂණේ යුක්තද? මොන විදියෙ කුණු ගොඩක්වත් හුලඟ බාරගන්නේ නැහැ. හුලඟට කුණු ගැහුවට පස්සේ ඒ හුලඟෙම ඈතට විසි කරලා දාලා යන නිදහස් වෙනවා මිසක් හුලඟ අපි විසදුව හිටින්න. එහෙනම් මගේ ජීවිතයත් හුලඟක් වගේ හදාගන්න. මමත් කිසිම දෙයක ඇලෙන්නේ නැහැ බැඳෙන්නේ. හුලඟ වගේ නිදහස් ජීවිතයක් මම ඇති කරගන්න. මෙන්න මේ වායුමය ජීවිතයක් ඇත්නම් ඒ ජීවිතේ කිසි තැනකට ඇවිල්ලා නැහැ ගැටිලා නැහැ. සැහැල්ලු ජීවිතයක් ගත කරනවා මම හුලඟක් වගේ ජීවත් වෙනවා. කුල්ලක උපමාවට අරගෙන මෙන්න මේ ගති ලක්ෂණය ගන්න. මෙන්න මේ ගති ලක්ෂණයට අරන් ජීවත් වෙනකොට. එයා බුදුදහම අහලා තියෙන කෙනෙක් වෙන්න ඕන ඉස්සෙල් අනිච්ච වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් ලෝකේ தත්ත්වය දැකලා මේ ලෝකේ අනාතයි අසාරයි කියලා දැකලා මේකේ මිදීමට හිත තිබ්බ කෙනෙක්. මෙන්න මෙතෙන්දී මිදෙන්න ක්‍රමයක් ওই භාවනාවේ තියෙනවා. අන්න එහෙම කෙනෙකුට පුළුවන් ඕනනම් ওই ක්‍රමයටම. ওই හුලඟ මුල් කරගෙනම. ඔතනින් යන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා ආර්ය ධානය ලබන්න. හැබැයි මේ කාලේ වෙනකොට ඒ ක්‍රමේ නෑ. මේ කාලේ වෙනකොට දිලා තියෙන යෝගීන්ගේ භාවනා ක්‍රමය ආස්වාද ප්‍රස්වාද කරන ක්‍රමී නාහි යගහයි තොල්පොටේ හරි හිත තියාගෙන භාවනා කරන ක්‍රමී තමයි මේ කාලේ දීලා තියෙන්නේ. ඒක හරි ඉන්දියාවේ යෝගීන්ගේ ක්‍රමය. ওই විදිහට එකතන ඉඳලා හුළඟින් යන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා මේ ආර්ය භාවනා ධර්මයට අනුව. තමාගේ ජීවිතයේ වායුවක් සමාන සැහැල්ලු තත්ත්වයේ උපමා කරමින් ඊට අනුකූලව ජීවිතේ නිදහස් කරගන්න ඕනකම ඇති කරගන්න. කොතන හරි ඇලෙනවා නම් කොතන හරි ගැටෙනවා නම් බැඳෙනවා නම් සැහැල්ලු බව කවදාවත් ඇති වෙන්නේ නැහැ. ඒක බරයි. කෙලෙස් සහිත ජීවිතයේ බරයි. කෙලෙස් සහිත ජීවිතයේ සැහැල්ලු. මගේ ජීවිතයේ සැහැල්ලු ජීවිතයක් කරගන්නවා හරියට වාතේ වාගේ. මම කිසිම ආකාරයෙන් පෙනී සිටින්න දඟලන්නේ. වාතයේ කොච්චර හොඳට සැහැල්ලුව තිබුණා කාටවත් පේන්නේ නැහැ. ඒ වගේ වැඩක් නැති මේ කය පෙන්눔 කරන ඒවා, කය හැඩ වැඩ කරලා ලස්සන කරලා පෙන්නන ඒවා, මේවා මුලාවක්. වාතයේ නිදහස නොපෙනී ජීවත් වෙනා වගේ මගේ ජීවිතයක් කෙනෙකුට ප්‍රකට කරලා විශේෂ කරලා ඉතින් පෙන්වන්න යන්නේ නැතුව අලංකාරකම් ලොකුකම් මහාන්තත්කම් පෙන්වන්න යන්නේ නැතුව මම මෙහෙම කෙනෙක් ඉන්නවද කියලාවත් තේරුම් ගන්න බැරි විදිහේ ජාම් ජීවිතය කරලා මමපත් වෙන්නේ මගේ බලපුලුවන්කාරකම් පෙන්නලා එහෙම කරන්න යන්නේ මම සැහැල්ලුවක් ජීවත් වෙනවා එකම වර්ණාවක්වත් මම ගන්නෙ නැහැ වර්ණයක් නැති වායුව වගේ වර්ණාවක් නැති මගේ ජීවිතය මම හැදගස ගන්නවා මෙන්න වායුව උපමා කරගෙන තමන්ගේ ජීවිතය හැරගහන අය. මෙන්න මෙහිම කරගත්ත කෙනාට දැන් ප්‍රශ්නයක් එනවා. මෙච්චර කල් ඔහු හිටපු රාමුව දහම් රාමුවක නෙමෙයි. සාමාන්‍ය ලෝකයා සමග ජීවත් වෙච්ච රාමුවක් තුල තමයි ඔහුගේ ජීවිත වැඩපිළිවෙල ඔක්කොම හදායන් තියෙන්නේ. නෑ දෑයෝ යාළුවෝ හිතවත් ඔක්කොම රාගයෙන් පත් වෙලා, ද්වේෂයෙන් දැවිලා, මෝහයෙන් මුලා වෙලා, ඒ පැත්තේ තරණකාරීත්වයට වැහැලා ඒ જાතිය බල්ලන්ට අහුවෙච්ච මස් කටවල පොරකන, උගසන්ට අහුවෙච්ච මස් කැටිවල පොරකන જાතිය වගේ දේපොළ ඉඩ කරන් වල පොරකන, යාන වාහන වලට පොරකන, වත්පන් වලට මිල මුදල් වල පොරකන, ඒ තත්ත්ව රාණාන්තරයන්ට පොරකන මහා දාහකින්නේ දැවෙන කොටස තමයි අනික් අය. මම ඒ තත්ත්වය අහකලා බෞද්ධයෙක් හැටියට නිදහස් වෙන්න යන කෙනෙක්. හැබැයි මේ චර්යාන් හටාව දකින්නට අනික් අය ඒ අයට වහකදුරු වෙනවා. නොඒක අපවාදත් කරන්න පටන් ගන්නවා. බුදු වෙන්නනේ හදන්නේ. මහා බෝධිසත්වයන් ඇවිදලා ඉන්නේ. අනුපද කියනවා. හිතන්නේ තම රහත් වෙයි මං හිතන්නේ. තවත් අනුපද කියනවා. ඔය කාගේ හරි මන් දන්නේ දහවල් කාලේ ඔක මෙහෙම. අනේ ඔකගේ මහානකම ඔකයි තියෙන්නේ. සීලවන්තකම ගුණවන්තකම අපි දන්නේ තේ ඔක ඇහැටි. බලා ඉන්න බැරි 1000ට අර වගේ දැවෙන තැවෙන කතා කෙලවරක් නැතුව කියන්න පටන් ගන්නවා. ඒක පැත්තකින්. ඉතින් ඔයාලට බයිනකොට කරනකොට මොකද කරන්නේ? ඇත්ත එනවා. ඉතින් මහ බෝසතාණන් වහන්සේ වගේ ඉඳ හදන අපිට බැලලා බැලලා යනවා මොකක් කරනවද ඔයාලා? සද්ද නැතුව ඉන්නේ. දැන් ගෙදරට මොකද වෙන්නේ? මගේ බලාපොරොත්තු මේ සියල්ලෙන් නිදහස් වෙච්ච මේ ආර්ය මාර්ගයටපත් වෙන්නේ. හැමතැනම ඉන්නේ මොනවාද? ඒකට වාලෝ. හැබැයි ඉවසනකොට වායුව වාගේ නිදහස් වෙන ඕන එක කියුවා. මම සෑහළු. මම ඒකට හැපෙන්න ගැටෙන්න යන්නේ. මේ ආකාරයෙන් ජීවිතය හැඩගස්ස ගන්න ගමන් එයා කල්පනා කරනවා ඇත්ත වශයෙන්ම මේ බඳු පිරිස් වලින් ඒ බඳු වන්නා වූ ඈත් වෙලා නිසංසල සාන්ත අතරේ ජීවත් වෙන්න තියෙනවා. ඒ බඳු අතරේ ඉඳ තියෙනවා නම් ඒ වෙන් වෙලා ඉන්න තියෙනවා කොච්චර සාන්තද ප්‍රණීතද. මෙන්න මේ හැඟීමක් ඇති වෙනවා. හැබැයි ගිහිවතේ කටයුතු කරන කෙනාටත් මේ භාවනාව වඩන්න පුළුවන් ආර්යයන් අතර. පැවිදියට පුළුවන් දෙපැතරම පුළුවන්. හැබැයි ගිහියට හැම වෙලෙම පසුතලේ නෑ. පසුතලේ හදාගන්න එදිනදා ජීවත් වෙන දවසේ වැඩ කොටස් කරන වෙලාවෙ ඉඩක් නෑ. උදේ ලැහැත් වෙනහම තමයි ගෙදර කටයුතු ඔක්කොම කරන්න ඕනේ. අඩුපාඩු බලන්න ඕනේ. අනිත් හැර රැකියාවට යන්න ඕනේ. රැකියාව කරන ඩේ පිටිස් එකලා එකතු වෙන්න ඕනේ. එනකම් වෙලාවකුත් නැහැ බස් එකේ ඔක්කොම ඉන්නේ වඩපිටාවේ ඉන්නේ තේ වඩු පිටිසමයි. කරන්න දෙයක් නැහැ. Taman ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉවසීමේ යුක්තව කාලය ගත කරලා බොහොම පරිසම් වෙලා ඉන්නවා. ඔහොම ඇවිල්ලා ඉන්නේ ගෙදර ආවට පස්සේ ඉතින් ගෙදර තියෙන වැඩ කටයුතු කරන්න තියෙනවා මොන මොනවා හරි තියෙනවා ඔක්කොම තියෙනවා. ඒ වෙලාවේ වේරෙන්නත් බෑ. හාස් වෙනකොට ගෙදර ඉන්න කට්ටිය එකතු වෙලා හිටලා මොන මොනවා හරි තින් මොකද කරබාගෙන ඉන්න රොබ්බාගෙන ඉන්න මොකද මොකද වෙලා තියෙන මූල කුඹාගෙන ඉල්ලගෙන ඉන්නේ මොකද දැන් ප්‍රශ්න ගොඩක් එනවා ඒවට පිළිතුරු දෙන්න ඕන නිසා ඒ වෙන සනසන ගේ එක කතා බහ කරලා ඉනහ වෙලා මොනවා හරි ඒ කරන එකක් කරන හැබැයි හිත ඇතුලේ නෑ ඒක හොඳයි කියන එක කොයි වෙලාවෙ තමයි නිදහසක් ඉන්නේ දවසේ තවම ආවේ නෑ නිදහස නිදහස ගන්න හැදුවොත් ඕ පටන් ගත්තා ඉඳගෙන භාවනාවට පොල් ගෙඩියල් එලි ගහලත් නෑ මොනවා කරලත් නෑ මොකක්ද ගන්නේ දර කැලක් වෙන්නේ මට ගෙදර මුදට වහින්න ඉලා කුන්නේ මොන වලවදියක්ද මයි යනවා නෑ මට නම් බෑ මේක දැන් පටන් ගන්නවා කෙනෙක් මොකද වෙන්නේ ඉවසන්න බෑනේ හැටි නේද මොනවා කරන්නේ අපිත් ඒ වෙලාවේ දැනගන්න හොඳ නැහැ. කුප්පාගෙන ඉන්න මට භාවනා කරන්න දෙන්නේ නැහැ. මේක මේකා කියලා. ඒක කියන්න හොඳ නැහැ. ඒ ඒ සමාජය තුළ ජීවත් වෙන්නට අන්‍යෝන්‍ය ආධාරයෙන් කටයුතු කරන්න ඕන බව දැනගෙන අපි සමගියෙන් සමාදන්නේ ඒ ටිකක් කරනවා. හැබැයි ඔක්කොම කළා. එක දෙයක් තියෙනවා. 10 වෙනකොට අර විදිහට හැරලා නම් ඉන්න බෑ. මොකද උදේ ඉඳන් රැය නිකන් ඇලිලා ගැටිලා මුලා වෙලා තිබිච්ච මානසිකත්වයේ තුලින් හත වෙනකොට නිදිමත වැක්කිරෙනවා. මොකද යකට නිින්ද දෙන්න ඕනේ. නැත්නම් එහෙම හරි අමාරුයි ඇහැරලා ඉන්නේ. නිසා පොඩ්ඩක් වෙලා යනකොට වැඩි චවර තියෙන ගොරෝ ගොරෝ හරි බුදි. හොඳ වෙලාවක් වුණා. ආයි උන්නේ නැගිටින්න හෙට එළියෙන එක. දැන් Tamanට මොකද වෙන්නේ? රාගයෙන් සත් වෙලත් නැහැ, ද්වේෂයෙන් දැවිලත් නැහැ, මෝහයෙන් මුලා වෙලත් නැහැ, නිදහස් මානසිකත්වයේ තුලින් නිදහසක් බලාගෙන ඉතෝ මානසිකත්වයේ නිසා ඇතුලේ දැවිලා නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? නිදිමතත් නැහැ, හොඳ ප්‍රබෝධමත් අවස්ථාව 7 8 වෙනකොට අහුවෙනවා. 8 වෙනවා නිකන් ඔක්කොම බුදි. දැන් ඉතින් මම කවුරුවත් නැහැ නිදහස්නේ. අන්න ගිහර හොඳ වෙලා කරන කාමරයකට ගියා දොර වහගත්තා නෑ හිරු දෙන හිටියා. ඇහලා හිටිය තනිකා නෑ නැගිටින්නේ නෑ කෑ ගැහුවත් උන්ට මේ පෙරලා එහාට මෙහෙලා මෙහාට වෙලා නැගිටපන් කිව්වා නැගිටින්නේ නැත්තත් එල වැරලා ඉන්නේ. දැන් හොඳ වෙලා. දැන් තමන්ගේ පාඩුවේ ගිහලා නම් නිදහසේ ඉඳ ගන්නවා පහසු විදියට. ඉඳගෙන කල්පනා කරනවා දැන් දවසෙන් තමන් වේවිච්ච අවස්ථාව වටිනාකම. අසත්පුරුෂ ගති ඇති, රාග දේශ මොහ ගති ඇති. එබඳු ලෝකයා සමග ඇතුළු කරන්න යන ජීවිතේ කොච්චර ගිනිද? මොහොතක් හරි ඒකෙන් අහක් වෙලා ලැබිච්ච මේ අවස්ථාව කොච්චර සාන්තද ප්‍රණීතද මට මේ ලැබුණේ අන්න එහෙම අවස්ථාවක් දවසේ හරිම වටිනා අවස්ථාවක් දැන් කවුරුවක් කෑකෝ ගහන්නේ මට කතා කරන්නේ වැඩ කළේ නෑ කියන්නේ නෑ මොකද ඇහැරලා ඉන්නේ කියලා තහන උළුදි කරන්න කෙනෙක් නෑ ඔකම බුදු දැන් හොඳ වෙලාව දැන් අන්න නිදහසේ ඉන්නවා දැන් සත්තු කෑ ගහන එකක් ඇරෙන්න වෙන එකක් නෑ කොච්චර කයි වාරු ගහලා කෑ ගැහුවා තව පොඩ්ඩක් වෙලා යනකම් ওই බජව් කරවා මෑ මැහි ටිකක් වෙලා යනකම් ඒකත් ටිකක් වෙලා යනවා 10 වෙනට එකතු කරලා. එයාත් බීපු ආයි බීපු දැන් වල වැටිලා ආයි බජව් දාන්න ඊළඟ දවසේ ඉලිය වෙනකම්. දැන් රෑ හොඳ නිසංසල රාත්‍රියක් හම්බ වෙනවා. මේ ගතිගුණ තියෙන හැටි දවසට පෑය දෙකක් බුදියා ගත්තත් ඇති. තුනක් බුදියා ගත්තා හොඳටම ඇති. මේ චිත්ත ප්‍රසාදේ ඒ තරම් බලවත්. නිදිමත ඇති කරන්නේ කයි 10 ඇති කරන්නේ. අන්න මොකද කරන්නේ පහත් දැනටලා වාඩිනාට පස්සේ දැන් එයා දකින්න එක දෙයක්. ඇලීම් ගැටීම් උලාසහගත ලෝකේ ඇසුරු කරනකොට කොච්චර දාහගිනි තියෙනවද? කොච්චර කරදර බාධක තියෙනවද? ඒ සියල්ලම නැති මෙහෙම නිහසල භාවයකින් ඉතවන්නා හුදකලා විවේකීත්වයේ කොච්චර යහපත්. කොච්චර නිදහස්. මම එක්තරා නිදහසකටපත් වෙලා මේ අන්න පළවෙනි නිදහසක් අත්දැක්කා. අත්හැරීමේ නොයල්මේ විදීමේ සාන්තියක් අත්දැක්කා. හැබැයි මේක පරම සාන්තිය හිම නෙමෙයි. දැන් මගේ කය තාම බරමට දැනෙනවා. සීතල උෂ්ණ දැනෙනවා. හිරි වැටීම් කැක්කුම් තියෙනවා. කය නිසා හටගන්න දුකත් වෙන නම් කොහේ පැනලා කොච්චර නිදහස් වෙන්න හැදුවා. මේ කය තියාගෙන නම් මේ කරන්නේ. කයට හිත තියාගෙන ඉන්න තාකල් මට පුළුවන්කමක් නැහැ මොහොතක්වත් මේ කියන ස්පර්ශයෙන් මිදලා හිටන් අර කායික දාහයෙන් මිදෙන්න. මම බාහිරයේ තියෙන කරදරකම් කටවලින් මිදලා මේ එක පැය ගානක් ගත කරන්න තෙන්ට ආවත් කායික දාහය මට මිදෙන්න බෑනේ. ඇයි මේ කායික දාහයට හේතුව? මේ කයේ තියෙන ස්වභාවය මට අත්හැරලා ඉඳ දෙන කොච්චර හොඳද? මේ කායික දාහය මේ කායික වේදනා ඇති කරන්නේ. හිරිවැටින් කැක්කුම් ඇති කරන්නේ. දාඩිය ඇති කරන්නේ. ඒවා දැනින්නේ මොනවද තියෙන නිසාද? මේ කය හැදිලා තියෙන කැලී ටික මොනවද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, පඨවි ධාතුව කියන ධාතු හතරකින් මේ කය හැදිලා තියෙන්නේ. මම ඒක අහලා තියෙනවා දන්නවා. ඒක මට ඇත්ත බව පේනවා. මේ කය මේ තදර දැනෙන්නේ පටවි ධාතුව. ලොකුවර ගයින් යන්න ඕනේ නැහැ. ටික දැනගත්තාම ඇති. මේක ඇතුලේ මේ තෙම සරව ආදී වශයෙන් තියෙන්නේ ආදී ලේ ආදී වශයෙන් මේ හැමතැනම ගෙනියන්නේ ගලාගෙන යන්නේ ඒකේ තියෙන ආපෝ ධාතුව. මේ හුස්ම ගන්නවා අරිනවා මේ ඇඟ ඇතුලේ එහි මේ දුවනවා හැමතැනම බඩ ඇතුලේ කෑ ගහනවා එනවා. මේක ඇතුලේ තියෙන වායෝ ධාතුව. මේ රත් වෙලා තියෙන ඇඟ ඇතුලේ තියෙන මේකේ තියෙන තේජෝ ධාතුව. මේ ධාතු හතරෙන් තමයි මේ කය හැදිලා තියෙන්නේ. දැන් මේකේ මට මොන මොනවද වද දෙන්නේ? මේ වද දෙන්න හේතු වෙන්නේ මොනවද? පටවි ධාතුව රබර් එකක් වට කරලා තියෙනවා වගේ රබර් ටියුබ් එක වගේ පිටින් තියෙන හංකඩේ වගේ මේ වට කරලා ඔක්කොම කරලා තියෙනවා. මේක ඇතුලේ තමයි මේ හුලම් පුරවලා මේ ගැක්කුම් කරන්නේ. හුලගේ නෙමෙයි කැක්කුම් දෙන්නේ හුලගේ වේදනේ එනකොට පටවි ධාතුවෙන් හටගත්ත මේ මස්ලේ කය තමයි රබර් එක වගේ බුම්බන්නේ. ඒතර තමයි මේ කැක්කුම ඉන්නේ. එහෙනම් මේ කැක්කුම් කරන්න හේතු වෙන්නේ තව මොනවද ගන්න? උෂ්ණයත් ඇදිලා මේක රත් කරනවා. ඒක නිසා මේ දාඩිය ආදී වේදනක් තියෙනවා. ඒතර ඒ වගේ මේක ඇතිදේ. තව තවත් ඇති කරන්නේ අර ද්‍රව කොටස් තමයි මේ හැමතැනම ගෙනියන්නේ වායු කොටසයි ද්‍රව කොටස එතකොට පටවි කොටසයි තද කොටසයි ද්‍රව කොටසයි උෂ්ණ කොටසයි කියන මේ තුන. මේ ශරීර කැක්කුම් ගෙනත් දෙනවා. වායු කොටස මේවට අහු වෙලා කොටු වෙලා ඉන්න හින්දා තමයි මේ ප්‍රශ්නේ කරන්නේ. මගේ කයේ ආපෝ ධාතුවයි තේජෝ ධාතුවයි පඨවි ධාතුවයි නැතුව මගේ කය වායු ධාතුවෙන් එහෙම හැදලා තිබුණා. එහෙම කයත් තුර මේ මොකුත් නැහැ සැහැල්ලුයි. තිරපන්න කෙනෙකුත් නැහැ, රිදවන්න කෙනෙකුත් නැහැ. කොච්චර හොඳ එහෙම කය. කය නිසා තියෙන දුකෙන් නිදහස් වෙන්න පුළුවන් මට එහෙම තැනකට එන්න පුළුවන්. එහෙනම් ඒ තැනට එන්න බැරි වෙන්න හේතුව මොකක්ද? මූල ධර්මයා තේරුම් අරන් ඉන්න ඕනේ. මොකක් නිසාද මට මේ මේ විදිහට මේ ටික ලැබිලා තියෙන්නේ? මගේ මේ ගත හිත ගතට වැදෙනවා. ගත අරමුණු වෙනකොට තමයි මේ හිතට මෙයා දැනෙන්නේ. එහෙනම් ගත අරමුණු වෙන්නේ නැත්නම් හිත මේ ගතෙන් වෙන් වෙනවා. මේ ගතේ තියෙන වේදනාව එකක්වත් මට දැනෙන්නේ නැහැ. එහෙනම් මේ බඳු මේ හිතක් මේ බඳු ගතකට ඇයි බැඳුනේ? ඒකට හේතුව මොකක්ද? මම තදින් ග්‍රහණය කරන්න හිතපුවා. තදින් අල්ලා ගන්න හිතපුවා. තදින් බැඳෙන්න හැදෙන්න හිතපු ගති ලක්ෂණේ තිබුණා මේ පංචකාමයන්ගේ. පංචකාම ආස්වාදයන් තදින් ගැට ගහ ගන්න බැඳ ගන්න හදවා ගන්න වගේ ඉතිවිච්ච පෙර බලාපොරොත්තු වල මානසිකත්වයේ උල තමයි. පටවි ධාතුව ගණී භවණයටපත් වෙලා පටවි ධාතුව අධික වෙන කයක් ලබන්න හේතුයි. එහෙනම් මේ මගේ හිත තවත් මේකේ බැඳිලා තියෙන්නේ මොකද පටවි ධාතුවේ නිදහස් කරන්න බැරි. තවදුරටත් පංචකාම වස්තුන් කෙරෙහි තදින් ඇලෙනවා නම් බැඳෙනවා නම් අන්නේ ඇලෙන බැඳෙන ගති ලක්ෂණේ තියෙන තාකල් මගේ මනස පටවියට ආසන්නයි. පටවියට ආසන්න මගේ මනස මට පටවියෙන් අයින් කරන්න බෑ. ඒ නිසා තමයි පටවි සහගත මගේ කයින් මගේ මනස වෙන් කරන්න බෑ. එහෙනම් ඒකට ආධාර අනුබල දෙන විදිහට තවදුරටත් මම ඇලෙනවා නම් බැඳෙනවා නම් ඒ தත්ත්වය මගේ මානසික අත්ය තියාගෙන හිටියොත් මම කොච්චර භාවනා කරන්න ගියත් මට මේ කඩෙන් මනස වෙන් කරන්න බෑ. එහෙනම් කඩෙන් මනස වෙන් කරන්න මම මොකද කරන්න ඕනේ? දැඩි ගති ටික මගේ හිතෙන් අයින් කරනවා. ඒකේ ආදීනව දකින්න. පංච කාමයන් නිසා ඇති කරගන්න දැඩි ගතිය ඔක්කොම අයින් කරගත්තාම දැඩි කය හා සමග වගේ තියෙන පටවි කය හා සම්බන්ධයෙන් අහ කර ගැනීම උපනිසිරේ ආධාරය මට ලැබෙනවා. මෙන්න මේක දැනගෙන ආදීනව දැනගෙන පටවියේ ආදීනව දැකලා පටවියෙන් වෙන අදහස් කර ගන්නවා. ඇයි මේ කයට ආපෝ ධාතුවක් හා මගේ මනස බැඳුනේ? මේ ද්‍රවයක් හා මගේ බැඳුනේ මොකද? මම හරි කැමැත්තෙන් හිටියා පෙර බවවල. ඇලිලා බැඳිලා ජීවත් වෙන්නේ. එයා මගේ මම එයාගේ මේ දරුවා මගේ මගේ මං ඒ දරුවාගේ මේ මේ අය මේ මේ දේපොළ මගේ මෙහෙම ඇලුනා බැඳුනා ඒව අත්හරින්න කැමති නෑ ඇලිලා බැඳිලා ජීවත් වෙච්ච ගති ලක්ෂණ ඇති ආපෝ ධාතුව සමග මගේ මනස ඇලෙන්න හේතුව ඕක එයා මගේ ඇලුම් බැඳුම් මං අයින් කරගන්න ඕන ලෝකයේ සමග තියෙන සම්බන්ධතාවයේ දැඩි ඇලීම බැඳීම ඈත් කරගෙන නිදහස් වෙච්චහම මගේ මනස නිදහස් එහෙනම් ආපෝ ධාතුව සමග ආයි බඳින්න බෑ ආපෝ ධාතුවේ නිදහස් වෙන්න මනස හැල ගහ ගන්න විදියට අන්න ගත්තා ඉතින් මම සුද්ධ කරගත්තා. ඇයි මට මේ දාඩි එන්නේ? ඇයි මට මේ මේ විදිහට සැරව විදිහට එන්නේ? මම මේ පංචකාම සම්පස්සහිත ලෝකෙට බැහැලා. ඒවට විරුද්ධ වෙන පුද්ගලයේ සමග. ගැටිලා තද වෙලා, සැඩපරසු වෙලා, දැවිලා, තැවිලා ඇති කරගත්ත මානසිකත්වයේ දූෂේ මානසිකත්වයේ ප්‍රතිඵල වශයෙන්. මට අද මේ උෂ්ණාධික භාවයෙන් උෂ්ණ ධාතුවේ නැත්නම් මේ තේජෝ ධාතුවේ වෙන්නේ බෑ මගේ මනස බැඳිලා. මේ ඔක්කොම පවුනේ. පාප දුච්චර්ත පැත්තේ තිබෙන අසත් ධර්ම නිසායි මම මේ කයට බැඳිලා ඉන්නේ. හැබැයි මගේ තිබිච්ච නිදහස් ගති ලක්ෂණයක් තිබිච්ච නිසා ඒ නිදහස් ගති ලක්ෂණයේ හිමිකමත් මේකත් එක තියෙනවා. ඒක තමයි මේකේ තියෙන වායු ධාතුව. දැන් මම දැඩි ගති තුනක් අයින් කරපුවාම මනස සැහැල්ලු වෙනකොට මගේ ස්පර්ශයේ වායු එක පමණයි. මෙන්න මෙහෙම හේතුඵලයක් ධර්මානුකූලව මට පේනවා. නිසා මම මේක ඇත්ත නැත්ත් අත්දකින්නක් වදෝ අන්නේ අධ්‍යයීමට අරගෙන. සැඩ ගති, දැඩි ගති අයින් කරගෙන, දැවෙන තැවෙන ගති අයින් කරගෙන, බැඳෙන ගති අයින් කරගත්තාම රාග, දේශ, මෝහ කියන තුනට බැඳිලා තියෙන මෙන්න මේ ටික අයින් වෙනවා. රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් තමයි පඨවි ධාතුවයි, ආපෝ ධාතුවයි ඒ වගේම තේජෝ ධාතුවයි ග්‍රහණය කරන්නේ. අලෝභයෙන්, අදේශයෙන්, අමෝහයෙන් නිදහස් වායෝ ධාතුව ග්‍රහණය කරලා තියෙනවා. එහෙනම් මම ලෝභ, දේශ, මෝහ අයින් කරගුවාම ඒ හා සම්බන්ධයෙන් අයින් කරපුවාම මොනවද අයින් වෙන්නේ? පඨවි ධාතුවෙන් සහ ආපෝ ධාතුවෙන් තේජෝ ධාතුවෙන් මගේ මනස ඉවත් වෙනවා. එහෙනම් කයද බැඳිලා තියෙන එක දෙයයි තව තියෙන්නේ ආපෝ ධාතු වායෝ ධාතුව. වායෝ ධාතුවම බැඳිලා ඉන්නවා. බැඳෙනවා කියන්නේ මේකේ නිදහස් වෙන්න ඕන හින්දා. එහෙනම් මම ඒ සඳහා වායුමය ස්වභාවය මට නිදහස් යන්නේ වායු ස්වභාවයට හිත තියන්නේ. අලෝභයි අදේසයි අමෝහයි. අලෝභයි අදේසයි අමෝහයි. අලෝභයි අදේසයි අමෝහයි. මෙනෙහි කරනවා. මෙනෙහි කරනවා මොකද කරන්නේ? වායුව අරමුණු කරලා වායුවේ සැහැල්ලු බවට හිත තියාගෙන නාහින් එහාට යන මෙහාට යන වායුව දිහා බලා ඉන්න. බලාගෙන මොකද කරන්නේ? අලෝභයි, අදේසයි, අමෝහයි. අලෝභයි, අදේසයි, අමෝහයි. වචනෙන් කියන්නේ නැහැ. හිතෙන් ওই සිතිවිල කීප වතාවක් කියලා සැහැල්ලුව නිදහස් කරලා සැහැල්ලුවට හිත තියලා සැහැල්ලු වාතයේ ස්වභාව වේවා. වාතය හා සමාන සැහැල්ලුවටපත් වේවා කියලා ආස්වාද ප්‍රසවාස කරමින් ඉන්න පටන් ගන්නවා. නාහියක්වත් උරුතොලියවත් හිත තියන්නේ නැහැ. තැනින් තැන තිබ්බොත් ස්පර්ශ කරන ද්‍රව්‍ය වස්තු ආවුනහම පටවි ධාතුව ස්පර්ශ කර කර ඉන්න ගමන් පටවි ධාතුවේ මිදෙන්න බැරි බව දැනගෙන නාහියා ගහරි තොල් පොටයලි හුස්ම වදින තැන හිත තියන්න යන්නේ නැහැ. වායුව පමණක් දැනෙන වායුවට හිත තියාගෙන උඩින් උඩට පහතට යන වායු සංසරණය කරන්නා වායු ස්වභාවය හිතර ගන්න. අන්න අරගෙන ආස්වාද ප්‍රස්වාද කරමින් නිදහස් භාවයට හිත තියලා ඉන්නකොට බලාගෙන ඉඳි තේරෙන්න පටන් ගැනීම පොඩ්ඩ වෙලා යනකොට විශාල නිදහසක් ඇවිදිලා කයේ බර නැති වෙලා ගිහිල්ලා මුළු කය හුලම් පොදක් වාගේ වෙලා පුරුම් පොදක් වාගේ තැල්ලි වෙලා ගිහිල්ලා ආසනයේ හිටියනම් ආසනයේ දැයෙන්නේ නැතුව ගිහිල්ලා විශාල නිදහස් බර නැති සත්‍යයටපත් වෙලා හිතයි වායෝ කයයි නිදහස් වුණා වෙන්නේ වායුමය කයකින් ඒ සමග බැඳෙන මනසකින් යුත් මමෙක් දැනි මම හැටියට පෙනෙන්නේ ඔච්චරයි මෙන්න මෙතෙන්ට එනකොට විශාල චිත්ත ප්‍රහාදයක් නැගිලා අර මූණ ඉදිරියේ ගත්ත අර එහා මෙහාගේ සංසරණය වෙච්ච වායුමය ස්වභාවය. සමහර කෙනෙකුට ආලෝක වෙන්න පටන් ගන්නවා. මූණට හඳේලිය වැටෙනා වගේ ආලෝක වෙලා ඇවිදින්න. වායුමය මූණක් වායුමය කයක් ඇති වෙනවා. මූණට හඳේලිය පෑවුවා වගේ විශාල පැහැපත්තාවක් ඇති වෙලා බොහොම නිශ්චල ඡාවයකින් කයබර බිඳුවක්වත් නැතුව ගිහිල්ලා නිශ්චල වායමයේ කායික තත්වයක එක්තරා මානසික මට්ටමකට වැටලාපත් වෙලා නවතිනවා. මෙන්න මෙතෙන් 18 පස්සේ කියනවා වායෝ කසිනේ මුල් කරගෙන ප්‍රථම ධානයට ආවා. දැන් මේකත් ආනාපානයක් ඒකේ යෝගේ ආනාපානෙ දිනනවා. හුස්ම ගැනීම හැරීම ආනාපාන නෙමෙයි යෝගේ තියෙන්නේ. රාග දේශ මොහ සහගත පාපවැත පස්සාස කරමින් අලෝභ ආදේශ අමෝහ සහිත කුසල පැත්තට හේතු වෙන්නේ ආසාස කළා. ඔය ආසාස පස්සාසය එතන සිද්ධ වුණා. වායුවත් අපි දැක්කා. වායුවෙන් තමයි මුල පටන් ගත්තේ. නිදහස කරා යන්න. අන වායෝ කසිනේ මුල් කරගෙන වැඩි වයයට මේක පහසු භාවනාව. මොන ඔතෙන්ට ආවම පළවෙනි අවස්ථාව ඔතෙන්ට එනවා. මෙතෙන්ට ආවට පස්සේ ඔතන පටන්ගෙන හුස්ම ගත්තද නැද්ද කියලා දැනෙන්නේ නැද්ද කියලා. හුස්ම ඇඟේ වැටෙනවා හුස්ම. Tamanට දැනෙන්නේ. Tamanට දැනෙන්නේ වායුමය කයක්. ඉන්න ඉරියව්ව දැනෙනවා වායුමයයි. <clears throat> මූණ ආලෝකයි. මෙන්න මෙතෙන්ටපත් වෙනවා. මෙතනින් එහාට හුලං වැටෙනවද නැද්ද කියලා එයා දන්නේ නැහැ. ගැඹුරට වැදුනොත් එහෙම ප්‍රණීතද්දමේ වැදුනොත් එහෙම කොහොමද දෙන්නේ? බාහිර ලෝකයට එක්ක සම්බන්ධය මොකුත් නැතු වෙලා යනවා. ඔතෙන්දී. ඔතෙන්ට ආවට පස්සේ එකින් තේරෙන්න පටන් ගන්නවා. මේ මෝනේ ආලෝකය හරිම සාන්තයි ප්‍රණීතයි. අර වායුමය කය ඊට වඩා සළුයි. වායුමය කයට හිත බැඳිලා තියෙන්නේ මොකක් නිසාද? අලෝභය, ආදේශය, අමෝහය කියන මේ ලෝකේ නිදහස් පවින් ජීවත් වීම සාන්තයි ප්‍රණීතයි කියලා විචිත හිත නිසා. හැබැයි ඒ ජීවත් වෙන ලෝකයේ ඇතුළේ මේ ලෝකයෙන් ඈත් වෙච්ච තරමට, ලෝකේ හා සම්බන්ධයෙන් ඈත් වෙච්ච තරමට කොච්චර නිදහස්. මෙන්න මේ හිත ඇති වෙනව තියෙන්නේ. ඒ ඇතිවීමේ ගුණය නිසා ආලෝකය පේන්න පටන් ගන්නවා. ආලෝකය ඊට වඩා සාන්තව ප්‍රණීතව වෙන්න පටන් ගන්නවා. වායුවේ ආදීනව දකිමින් ආලෝකයේ ආනිසංස දකිනකොට මේ මෞනේ මූණට වැටෙන මේ ආලෝක ස්වභාවය පැහැපත් ස්වභාවය මුළු ශරීරියෙම තිබුණා නම් ඒකේම හැදිලා තිබුණා කොච්චර ලස්සනද කොච්චර සාන්තද ප්‍රණීතද ඔන්න ඔය හැඟීම මතුවෙනවා ඔය හැඟීම මතුවෙනකොට මොකද වෙන්නේ වායුමේ තිබිච්ච කය තනිකර මූණේ තිබුණ හඳේලිය වැනි ආලෝකයෙන් යුත් වෙන මුළු කය බවටපත් වෙලා ආලෝක හඳේලියෙන් හැදෙන කයක් හා සමානව දැනෙන්න පටන් ගන්නවා මෙන්න මෙතෙන්ට එනකොට ආයි අරමුණක් හිතන්න සිටිවිලි හිතන්න මොනවත් අවශ්‍ය නැහැ මේ කෙලිම සුද්ධ දැහැණක යන හැටි සුද්ධ භාවය කරා මෙන්න මෙතෙන්ටපත් වෙනහම දැන් දැනෙනවා මේ ශාරීරිය ආලෝකයෙන් හටගත්ත ශාරීරිය. මම කියා තියෙන ආලෝක කය. කයි ස්වභාවය පේනවා. මෙන්න මෙතෙන්ට ආපුහම කියනවා ද්විතිය අධ්‍යාන තලියට ආවා. ඕකේ ඉන්න පුළුවන්. අන්න ගණන වෙලාගෙන යන හැටි. දැන් ගණනෙන් අපි දන්නා වෙන්නේ දෙකේ. දැන් අනුපූර්ව තුනට යන්න ඕන. අන්න ඒකෙට දැනෙන්නේ කොහොමද? මෙන්න මෙතෙන්ට ආවට පස්සේ පේනවා මේ ආලෝකය. කොච්චර සාන්තද ප්‍රණීතද? මේ ආලෝකයෙන් පූර්ණ වුණා නම් ඒ ආලෝකය තුල හිටියන කොච්චර සාන්තද? මෙන්න මේ අදහස එනකොට අර මුළු කය වටා තිබිච්ච ආලෝකයේ ප්‍රබල වෙලා හිටන් කයෙන් විනිවිද ගිහිල්ලා. තනිකර ආලෝක කය බවට පත් වෙනවා. ආලෝකයෙන් වට කරගත් එක්තරා ආකර්ෂණ වලල්ලක් ඇතුලේ ඉන්නවා වගේ දැනෙනවා. දැන් ඉන්නේ කාමරයකද, ඇඳකද, පුටුවකද? ඒවා එකක්වත් නැහැ. ඇඟේ වරක් මොකුත් ඇත්තේ නැහැ. ඇඟ ආලෝකකය. මෙන්න මෙතෙන්ටපත් වෙලා හිටන් ආලෝක මේ බවටපත් වෙනවා. දැන් හඳ එළියේ ඉක්මවා ගියේ දීප්තිමත් ආලෝකයක් බවටපත් වෙනවා. මෙන්න මෙතෙන්ට ආවටපත් වෙනවා. එයාට පේන්න පටන් ගන්නවා තව දෙයක්. මේ ආලෝකමේ හතරමයි. ආලෝකමේ හිත අඟපසඟ. ආලෝකයෙන් හැදිලා තියෙනවා පේනවා. අන්න එතෙන්ද යාට වැටෙන්න පටන් ගන්නවා. මොනවටද මේ ආලෝකේ? අතපය වශයෙන් තියා ඉන්න. මේවා මේ ඉස්සෙල්ලා වැඩ කරගන්න ලැහැති වෙච්ච මූල ආරම්භයක්. මෙහෙම තමයි කය නිපදෙන්නේ. ලෝකයක සැරිසරන්නේ ලෝකේ අල්ලගන්න ලෝකේ බලන් අහන්න ලෝකේ බදාගෙන ලෝකේ භුක්ති විඳින්න මනසේ ගොඩනගාගත කෑලි කෑලි ටික නේද මේ. ඒක නෙමෙයි කය කියන්නේ මේක නෙමෙයි අස්කන් දිවනාස් කියන්නේ. මොනවා කරන්නද ඔය පස්සේ යනවාද? ඔය රෝගේ හැටි දැනගෙනයි මම නිදහස් වෙන්න යන්නේ. අන හිතට එන අදහස. මේ ඇස කන නාසය දිව කය ආදී වන්නා මේ ඉන්ද්‍රයන්ගේ ස්වභාවය අත්හැරිලා. නිදහස් ආරෝගයටපත් වුණා නම් කොච්චර සාන්තද ප්‍රණීතද? ඔන්නේ අදහස ඊළඟට එනවා. ඒ අදහස එනකොටම තනිකර ආලෝකෙට ඉඳ හිටිනවා. අඟපසන් එකක්වත් නැහැ. එකම එලි කඳයි. දැන් Tamanට පේනවා. Taman ඉන්න බව දැනෙනවා. Taman කියන්නේ අඟපසක සහිත තමෙක් නෙවෙයි දැන් තමා හැටියට පේන්නේ එකම ආලෝක කඳක්. ඒ ආලෝක කඳේ හිතලා බැලුවත් ඔලුවක් නැහැ. අතපයක් නැහැ. ඇදකුදක් නැහැ. චලනයක් නැහැ. අති නිශ්චලව විශාල ආකාශයක මැද්දේ තියෙනවා වාගේ. සුදු පාටට හෝ ආලෝක පාටට එක එක ආකාරයෙන් පේනවා. සමහර අයට සූර්යයා පැවුවා වාගේ. එක එකනාගේ ප්‍රඥා ගති ලක්ෂණ වල හැටියට. සමහර අයට සුදු කුළුණක් තිබ්බා වාගේ. බර නෑ බරක් නෙමෙයි පේන්නේ ආකාරය විතරයි. මෙන්න මේ ආකාරයෙන් පිළිලා හිටන් හිටගෙන හිටපු ඉරියව් මොනවද? එක ඉරියව්වක් කරන්නේ දැන් බලපුවාම හරි කෙලින් තියෙන කුළුණක් වාගේ. නෑ නෑ ඉරි කඳක් වගේ. ටියුබ් ලයිට් එකක් දිග අතට තිබ්බා වගේ. ටියුබ් ලයිට් එක කියන්නේ ඔය ගාන එකක් නෙමෙයි. මිනිහෙක්ගේ මහතට තියෙන ටියුබ් ලයිට් එකක් තිබ්බා වගේ. තනි නිශ්චලයි. කිසිම බරපතලක් ඇඟට දැනීමක් දාහයක් නැහැ. මෙන්න මෙහෙම தත්වයකට ඇදිලා නවතිනවා. බුදුරන් වහන්සේ දේශනා කරපු ලකුණු වහනුව පෙන්වා තියෙනවා. ওই தත්වයට කියන චතුර්ථ ධානය. ඔන්න ඔතන හොඳට හිතන්න පුළුවන්. කිසිම චලනයක් කම්පනයක් නැහැ. ශරීරයක් කියන එක තිබුණාද නැතිද කියලා ඉස්සර තිබුණා කියලා ඉසෙලා තිබුණා කියලා මතකයි. දැන් එහෙම එකක් නැහැ කියලා හිතලා බැලුවත් එන්නේ. හිතලා බැලුවා තාම මතක් වෙන්නේ නැහැ ශරීරය අරමුණු වෙන්නේ. මේ ශාරීරියේ බරද කියලා වෙනොත් එහෙම එකක් ඉස්සර තිබුණා ඉස්සෙල්ලා තිබුණා දැන් එහෙම එකක් නෑ දැන් මුලදී ඔක නොකිය හිටියොත් එහෙම දන්නේ නැත්නම් එකපාර යන්න බෑ වතින් දාගන්තුක අදහස් නිසා මට මොකද්ද මේ වෙන්නේ කියලා විදහාට ආපහු ඇස්සලා ආවහු වෙනවා කල්තියා දැනගෙන හිටියොත් එහෙම ශරීරයේ දෙක අත්දැකීම් ලැබනකොට මේ අහවල් දැහැනි ස්වභාවය තමයි කියලා මැරෙනවත් නෙමෙයි, අත්හැරලා යනවත් නෙමෙයි. ඉ නැතිලා වගේ වෙන කය නැතිලා නැහැ. මේක බය නැතුව යන්න පුළුවන් කියලා මනස හැඩ ගැහිලා ඒකට හරි ගිහිල්ලා එනවා. ඒ මුලදී බයක් ඇති වෙනවා. අත්දැකීම් නැති නිසා එක පැත්තක්. ගුරු උපදේශයක් අනුව ලැබිලා තිබුණා නම් එයා දන්නවා මේ අහවල් තත්ත්වේ මේ කියන්නේ. ඒක බය වෙන්න දෙයක් නෙමෙයි. හිත සතුටු වෙනවා. සතුටු වෙච්ච ගාම ටක් ගාලේක පිහිටනවා. ඇත්තට බලන්න හිතෙන්නේ ඒකයි. ඒකනේ ගුරු උපදේශ නැතුව යන්න බෑ මොකද වෙන්නේ මොකක්ද කියලා දන්නේ නැති නිසා. මැරෙන්න එනවා දන්නේ නැහැ, විසි වෙන්න එනවා දන්නේ නැහැ, මොකක් වෙනවා දන්නේ නැහැ, ආය ආපහු වෙන්න පුළුවන් වෙයි දන්නේ නැහැ, මෙහිම මැරෙයි දන්නේ නැහැ, මෙහෙම අදහස් වෙනවා. ඒ යථාර්ථය අහලා තිබුණා නම් ගුරු උපදේශ පිට දැනගෙන තිබුණා නම් නෑ නෑ මේ தත්ත්වයට යන හැටි මේ කියදුනේ එහෙම නෙමෙයි යන්නේ කියපම අර මානසිකත්වයේ වික්ෂිප්ත වෙන්නේ නෑ. මෙන්න එහෙම මෙතෙන්ට යනකම් යන්න පුරුදු වෙන්න ප්‍රගුණ කරගන්න පුළුවන් ওই භාවනාවෙන් ඉස්සෙල්ලා. ඕක ඔතනින් නවතින්නේ ඔතනින් ගිහිල්ලා අරූප සමාපatti හතරට ගිහලා නිරෝධ සමාපattiට සම්බන්ධ වෙන්න පුළුවන් නම් නව අනුපූර්ව සමාපattiටම ඔය ක්‍රමයෙන් යන්න පුළුවන්. දුරට තේරුම් අරගන්න කියොත් පැටලෙන හින්දාවෙන් හරි හිතන්න අවශ්‍ය නැහැ. ඕක ඔය අධ්‍යක්ීම් සහිත හරියන මාර්ගයක්මයි. ඒ නිසා ඔන්නම් ওই ක්‍රමයට චතුර්ථ අධ්‍යයනයට ගිහිල්ලා ඉතුරු ටිකට යන්න ක්‍රම තියෙනවා තව ඉදිරියට. ඔන්නම් ওই ටික ප්‍රගුණ කරගන්න ඔය කරව භාවනා ප්‍රගුණ වෙච්ච අය ඉන්නවනම් ඔය වාතයේ මුල් කරගෙන ඔය ක්‍රමයේ අදහස තේරුම් ගන්න උවිත අනුකූලව යන්න බලන්න. ලබන්න බැරි වෙච්ච ප්‍රතිඵල ලබා ගන්න හැකි ওই ක්‍රමයට ගියොත්. හැබැයි තොල් පොටේ හරි නාහියක හරි හුස්ම තියාගෙන කොච්චර මැන මැන හිටියත් ගණන් කර කර හිටියත් එතනම මිසක් එතනින් ඉක්ම යන්න බෑ. ඔය ක්‍රමේ දැනගෙන නම් භාවනා අනුගමනය කරන්න ඔතෙන්ට යනකම් ගිය හැකි ඔතන හැබැයි තෙන නෙමෙයි. ඔතෙන්ට ගිය කෙනා ප්‍රභාස රත්යේ ආලෝකයේ නිවනයි කියලා හිටන් ඔතෙන්ට හැවටෙනවා නිවන කියලා. මම නිවනටපත් වුණා. ඒක හරි ආලෝකයි කියලාටපත් වෙනවා. ඕක තමයි ප්‍රභාසර චිත්තේ. ප්‍රභාසර චිත්තයටපත් වුණාම ඔය ආලෝක ස්වභාවයෙන් දැනෙන්නේ ප්‍රභාසර බවටපත් වෙලා. ප්‍රභාසර වුණා කියන්නේ අරිහත්ත්වයටපත් වුණා හැම නෙමෙයි. අවශ්‍ය කරන මූල පසුතලය හදාගත්තා. මෙන්න මේ පසුතලයේ ඉඳලා තව ප්‍රගුණ කරගන්න හරියක් තියෙනවා. දහම් අහපු දහම් හොඳට තේරුම් ගන්න පුළුවන්. බොහොම හොඳට පැහැදිලිව වැටහෙනවා නිදහස වෙයි තිනවා. ඔතන ප්‍රගුණ කරගෙන ඊට පස්සේ තව එහාට යන්න තියෙනවා ඉතින් අහගත්තු ධර්මයේ තුලින් හේතුඵල දකිනවා. අරූප ධ්‍යාන වලට යනකොට හේතුඵල දැකලා යන්නේ ලෝකේ අනික්කය යන ක්‍රමයට නෙමෙයි. ඒව විග්‍රහ කරන්න ගිය තුර ගොඩක් දුරට තේරුම් ගන්න බැරි වෙන්න පුළුවන් ඒ නිසා ඉතින්ම ඔය ටික කරගන්න. ඔය භාවනාවෙන් ඔතෙන් එකන් ගියේ. මේ තේරුම් ගත්තොත් අද දවසට බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අනුව යන්න පුළුවන්. තමයි මම දේශනා කරපු ධහම ඔය කියව පෙන්නපු ධාන ධාන ක්‍රමය. බුදු පියාණන් වහන්සේ උපමා වශයෙන් ওই විදිහටම පෙන්නලා තියෙනවා. නමුත් අද සමහර අය নানা ආකාර ක්‍රමින් ප්‍රථම අධ්‍යානීය ද්විතිය අධ්‍යානීය පෙන්නනවා. සමහර අය ප්‍රථම අධ්‍යානීය නාහේ ළඟ ද්විතිය අධ්‍යානීය මේ අස්මට්ටමේ තෘතිය අධ්‍යානීය නලලේ චතුර්ථ අධ්‍යානීය ඔලු විස්මුදුනේ කියලා මෙහෙම තමුතු ක්‍රමයක් පෙන්නනවා. හැබැයි ඒකෙන් චතුර්ථ ධානයේ හිස්මු දෙයක ලැබුවා කිව්ව කට්ටිය වලු. අර බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ප්‍රථම ධානයේ කලාවෙන් කලාවකට ඒක වටින්නේ. මේ කාගේ වණකින් ගත්ත චතුර්ථ ධානයක්ද කියලා මම දන්නේ නැහැ බුදු පියාණන් වහන්සේගේ දේශනාවට ගැලපෙන්නේ. මෙයා බුදු පියාණන් වහන්සේ උපමා සහිත ධාන හතර විග්‍රහ කරලා තියෙනවා. එකින් එකට යනකොට පේන හැටි දැනෙන හැටි. ඒ බයක් ඇති වෙන්නේ ආයි ආයි මේ මේ ඇත්ත මොකද දකින්න ඇත්ත කන්නේ ඉතින්. ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම දැන් මෙහෙම හිතමුකෝ අපිට හුරුකමක් නැහැ අත්හැරපු පැත්තට ගිහිල්ලා. අපි අල්ලාගත්ත පැත්තේ පරීක්ෂණ කරපු අල්ලාගත්ත පැත්තේ මානසිකත්වයක් අපිට තියෙන්නේ. අපි මේ කය පවත්තගෙන ජීවිතේ පවත්තන්න ආධාර කරගෙන තියෙන මේ පැවැත්මට අයිති දේවල්. මේ පැවැත්මට අයිති වන ඇහැ කන දිවනාසය ශරීරය කියන ටිකේ එල්ලීලා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කිනියා ස්පර්ශ කරන්න ඒවට ඉල්බගෙන. අපේ ජීවිතේ තැන්පත් කරගෙන තියෙන මේ ලෝක මේ මේ ගණීබන ලෝකයට අල්ලාගෙන. දැන් මේ ලෝකයට අල්ලාගත්ත පුරුපුරුද්දයි අපිට දැන් තියෙන අනිකව මතක නැහැ. ඒ නිදහස් ලෝකයේ නිදහසේ හිටපු හැටි අමතක නිසා. එතෙන්ට යනකොට මහා බයක් දැනෙනවා. එතෙන්ට යන්න හිතෙන්නේ නැහැ. නමුත් හිතෙන කොච්චර හොඳ එකට ගියා නම් කියලා. නමුත් මේක අත්හැරපුවාම හරියට ඒ දන්නේ වැදලා කියලා අත්හැරලා හැදුවොත් එහෙම මොකද වෙන්නේ? අත්හැරලා අල්ලගෙන ඒ දන්නේ ගිහින් පුරුදුලා තියෙන මිනිසයාට. බය නැතුව අත්හැරලා අල්ලගෙන ඒ දන්නේ ඉන්නවා. නමුත් එකපාර අත්හැරලා ගිලිහිලා ගියා. දැන් ඒ වුණාට පයින් වැටෙන්නේ නැහැ. පය තියෙනවා ඒ දන්නේ පිහිරලා. ඒ වුණාට අත්හැරලා නැති නිසා මිනිහට ශාරීරිය පවත්වා ගන්න ලොකු බයක් ඇති වෙනවා බැරි වෙයි වැටෙයි කිය. මෙන්න මෙහෙම හරියට අපි අත්හැරලා අල්ලගත්තා වාගේ ඇසකන දිවනාසයේ ශාරීරිය කියන මේ මාංශමය ඇසකන දිවනාසයේ ශාරීරිය අල්ලගෙන ඉන්නේ. මේ අල්ලගත්ත නිසා මේකෙන් වෙන් වුණා කියන එක ලොකු අලුපාඩුවක් හැටියට බයක් හැටියට තේරෙනවා. ඒ නිදහස් භාවයේ ඉඳලාට පුරුද්ද නැතිකම. නමුත් අපිට පුරුදු වෙලා ගියාට පස්සේ නම් අර සර්කස් කාහේ තනි කුළු නකුල හිඩක් උඩේ දෙන තනි කකුලෙන් ඉඳියත් ගානක් නැතුව බය නැතුව ඉන්නේ ඉහළට. ඒ වගේ ඉන්න පුළුවන්. ඉස්ලාම තමයි ඉස්සරහට එන්නේ මේකින් ගැටේ කියලා බය ඇති වෙනවා. ඒක තමයි ගැටේ වැටේ ආදි වශයෙන් අදහස් වෙනවා. ඉදිරියේ මහ ප්‍රපාතයක් වගේ පේනවා එකපාරට. ඒ අපි හිටපු වාතනයේ මොකද උනේ ඒක නැති වෙලා ගියා වගේ පේන්න පටන් ගන්නවා. ශරීරය පා වුණා වගේ වෙනවා. ඒ ආරම්භ වෙනකොටම ඔය අදහස් එනවා. ඉතින් ඒවේ අත්දැකීම් නැති නිසා තමයි මොකද්ද මේ වෙන්න යන්නේ මේ වෙන එකක්ද වෙන්න යන්නේ හතරයක්ද මානසික වික්ෂිප්තියක්ද එන්න යන්නේ මේ ආදි වශයෙන් මනසට එන්න පටන් ගන්නවා අදහස්. මොකද මේවා තමයි අපි මෙහිදී පටලවා ගත්තේ ඒවා. මෙහිදී අහගත්තේ ඒවා. ඒ තුර ඉඳගෙන යන්න යන්නේ. ඒ වගේ අරමුණකට ස්වාමීන් වහන්සේ අද වාතය ගැන ආරමුණු කරනවා ඒක විතරක් ආරමුණු කරගෙන යන හරිනේ. නෑ දැන් මේකෙදි අර අපි ඉතලා ආදීනෝ බැලුවා නම් අර කියන විදිහට. පටවිය ආදීනේ පටවිය ලැබෙන්න හේතුව ආපෝදා ආපෝ ධාතුවේ ස්වභාවය ඒ ආදීනවේ ඒක ලැබෙන්න හේතුව වායු උෂ්ණ ධාතුවේ ලැබෙන්න හේතුව ඒවාම බැඳෙන්න හේතුව මෙන්න මේ ආදීනව සහිතයි මට මේකේ නිදහස් වෙන්න ඕනේ වායු වාගේ වෙන්න ඕනේ කියලා අදහස් වෙනකොට අර අදහස හිටින්නේ අර ඒක අරමුණු එන්නේ නැතුව යනවා බය අරමුණු මනසට එන්නේ නැහැ අන්න ඒකයි ඒවට එන්න තියෙන අදහස් එන්නේ නැතුව යනවා ඒතොර මේ දැන් අපි හීනෙන් අපි මැරිච්ච කෙනෙක් හීනෙන් දැක්කොත් අපිට බයක් නැහැ. අපි මේ පියවි තත්ත්වයෙන් ඉඳලා මැරිච්ච කෙනෙක් දැක්කොත් එහෙම හිතේ අඩුවක් නැහැ අපි. අනේ යාර නූල් වඳින්න වෙනවා. එහෙම. වාතිය ගැන අර්ථවත් ඒකයි කාරණේ. අර අර අර නිදහස් භාවයේ හිතර ගත්තාම ඔය කියන අවස්ථාව ලැබෙනවා. එහෙමයි. මේ තත්ත්වෙටපත් කරගන්න ඕනේ. ඔව්. නෑ නෑ වේදනා සංඥා කියන එක දකින්න තව හුඟක් එහාට යන්න ඕනේ. දැන් ඔතෙන්ට එනකොට ඒ පුද්ගලයා දැකලා තියෙන්නේ සවිතක්ක විතක්ක ਵਿਚාරයෙන් ඈත් වෙලා තියෙන්නේ. වචී සංකාරයෙන් ඉහට ගියා. චතුර්ථ ධානයට යනකොට කාය සංකාරවන ආස්වාද පාසාදී ඉක්මෙව්වා. තව වේදනා සංඥා කියන මනෝ සංකාරය දැන් තියෙනවා. යා ඈ ශාරීරික වේදනාව ප්‍රථම ධානයටවත් නැහැ. ඒකෙම අතික් මොළ ඉවරයි. ශරීරයේ පුරුණු හොදක් භාවයට පත් වෙලා වායුවක් භාවයට පත් වෙන ස්වභාවයට එනකොට ශරීරය තියෙනවා කියලා දැනෙන්නේ නැතුව යනවා. අතපය ඇඟ කඳ හිතලා බැලුවත් නැහැ. එතකොට ස්වාමීන් වහන්සේ ඔය විදිහට ඔය ආනාපාන සති භාවනා කරන යනකොට පැය භාගයක් පැයක් වගේ ඉඳ පුළුවන් වෙනකොට ඒ පස්යෙන් පස්සෙන් කරේ. දැන් මෙහෙමයි. ඒ පැය භාගයක් පැයක් වශයෙන් අපි කියන්නේ හුරු පුරුද්ද. හුරු පුරුදු කරගත්තා තියෙන්නේ. නමුත් මේ දැහන් සමවැදිලා දැහන් මට්ටමට ආවට පස්සේ ඒ වේගවත් වැඩි කරනවා. ඒක වර්ධනය කරලා දෙනවා. එතන දැහන්ගත වීම විතරයි වෙන්නේ නේද? ඔව් දැහන්ගත වුණාට පස්සේ අපේ ශරීරයේ පැවැත්ම ගැන අපිට ප්‍රශ්නයක් නැහැ. දැන් මේ ඔදාව අපි දැන් නිකන් ඉන්නකොට ඔළුව කෙලින් තියාගන්න ඕනේ අපේ මේ කායික උත්සාහයේ වීරිය. අපේ ඇඟ කඳ තියාගන්න ඕනේ නැමෙන්නේ නැති වෙන්නේ කායික උත්සාහයක් වීරියක් යොදලා. ඔය වෙලාවට කායික උත්සාහයේ වීරිය අංශු මාත්‍රයක්වත් අවශ්‍ය නැහැ. ඒකම සුවයන්ව. ඒ කියන්නේ ඒක මේ කාන්දම කිව්වාගේ සිද්ධ කරන්නේ. එහෙමයි. කාන්දම් ශක්තියක් හා සමාන වූ ශක්තියක් මතුවෙලා. ඒ ශක්තිය තුලින් මේ මනෝ මේ මස් කය මේ පාලනය කරනවා අපි දන්නේ නැහැ. ඒ භාවනා ශක්තිය. අන්න ඒකයි භාවනා ශක්තිය. ඉතින් ඒ ශක්තියෙන් දරන්නේ දැන් පටන්. ඒක ඉතින් පටන් අපිට කායික වශයෙන් මෙහෙයවන්න අවශ්‍යතාවයක් නැහැ. කායික මෙහෙයවීම අවශ්‍ය වෙන්නේ ධානය සමාපත්තිය බලවත් නැති නිසා. ඊට පස්සේ ඒක කිව්වේ ඒ දැන් අපි සමාධිය ගත වුණා කියමුකෝ. දැන් සමාධිය ගත වුණාට පස්සේ ඊළඟ අවස්ථාව අපි ඊළඟට මෙනෙහි කරන්න ඕනේ. දැන් අම්මා ඒකනේ කිව්වේ අර ඉතින් දැන් වායුමය ආකාරයක් මූණේ ප්‍රබෝධයක් එකලා වතු වුණාට පස්සේ මූණේ ප්‍රබෝධය සහ කයේ වායුමය බව දකින්න පටන් ගන්නවා. ඒතකොට දැන් අපිට අර දැන් ගන්න අපිට දැන් අපි ඔය ගිය ආනාපානසති භාවනාවේ අර කාය විඤ්ඤාතියක් මුල් කරගෙන. දැන් ඕකෙම වටි විඤ්ඤාති මුල් කරගෙන තමයි අපි කර්මස්ථාන පද අරගෙන යන්නේ. ඒක වචී විඤ්ඤාප්තිය. අන්න දැන් මේක ඒ වගේම කාය විඤ්ඤාප්තිය. ඒ දෙකෙන්ම යන්න පුළුවන් දැහැනට. දැන් හුස්ම හුස්ම ගන්න අරින එක ගත්තාම චලන රටාව ගත්තාම ඒ මතකේ කාය විඤ්ඤාප්තිය. ඒ කාය විඤ්ඤාප්තියෙන් අරගෙන ගිය හැකි ඒ ක්‍රමයක්. අර අවංකයි පිරිසිදුයි නැත්නම් අපි අලෝභයි අදේසයි අමෝහයි කියලා සිහි කරන්න පටන් ගත්තොත් වචී විඤ්ඤාප්තිය. ඒකත් ඕනේ. ඒ දෙකෙන් කෝක හරි කමක් නැහැ. Tamanට ගැළපෙන එක ගන්න ඕනේ. ඒක අන්තිමට කාය විඤ්ඤාප්තිය අත්‍යවශ්‍යන එක ගැළවිලා යනවා. ඊට පස්සේ ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ධානාංග තුනෙන් යුක්ත වන ද්විතිය ධානය එනවා. සමාධිය නිසා හටගත ප්‍රීතියයි සුඛයයි එකඟ භාවය විතරයි එතන තියෙන්නේ. කය පිළිබඳ දැනීම එතන සම්බන්ධ නැතු වෙලා යනවා. කායික දැනීම ඇත්තෙම නැතු යනවා. කය වෙනුවට දැනෙන්නේ මනෝ කායික දැනීම. මනෝ කාය දැනෙනවා. ඔව්. දැන් මේ අවස්ථාවේදී මේ අපි පුතග්ජන ජීවිතය අපේ ශරීරය පාලනය කරන විදිහට පාලනය කරගන්න බැරි වෙනවා. වේගය වැඩි කියලා දැනෙනවා. ඒ වේගය වැඩි කියලා දැන් අපි නියමිතෙන් ආවෙ නැති බාහිරට ගිය නිසායි. ඒක පාලනය කරගන්න කැමති ඒක තමයි අපි අර කිව්වේ නිසංසල බව විශ්සල ගන්න ඕවා කියලා. අලෝභයි, අදේසයි, අමෝහයි. ඒක අවංකයි, පිරිසිදුයි, පවිත්‍රයි කියලා මහත්තයා කිව්වේ තුන් ඕකටයි. එතෙන්ට ගත්ත ගමන් මේ ධර්මයේ තුල තිබෙන සීවීමෙන් ධර්මයේ තුලින් පාලනය කරනවා. ඒ ධර්මයේ තුලින් පාලනය කරන්න බැරි මොකද අපේ හිත හැම වෙලෙම ගිහින් තියෙන්නේ බාහිර මේ අනික් අනික් ශක්තිය වලට. මොකද අපි ඉගෙනගෙන තියෙන්නේ මේ ශක්ති විශේෂ ගැන, 이르දි බල ගැන. ඒවට හිත තිබ්බ ගමන් අපිට දැනෙන්න පටන් ගන්න මනස හිතින් ඒවට. ඒවට හිටපුවා මේ ශාරීරිය පාලනය කරන්න නිකන් වේගවත් ගැහෙන පටන් ගෙන තද වෙලා මේ ඇඟිලි එහෙම කො තද වෙලා ඇවිදලා නිකන් මහා විශාල ශක්තියක් විහිදෙන පටන් ගෙන අපි යන්න පටන් ගන්නවා ඒවත් එක පොරේකට ඊට පස්සේ අපි ශාරීරියේ චලනීය වෙවි ඒ පැත්තට ගමන් කරන්න පටන් ගන්නවා ඊට පස්සේ අපිට හිතෙනවා ඒක තමයි නියම ක්‍රමය කියලා ඒතකොට යන්නේ භාවනා මාධ්‍යයෙන් සමාධි මාධ්‍යයෙන් අහක ඒව දැනුණාට යන්නේ නැහැ ඒවට සාන්තත්වයේ හිත තියා කිරීම දැහැන්ට යන්න ඕන චතුරාර්ය ධ්‍යානෙ ප්‍රගුණ කරගන්න ඕන එතනින් එහාටත් ඊතුරු අරූප සමාපatti ප්‍රගුණ කරලා ගිහිලා තමයි අත් සමාපatti ප්‍රගුණ කරපු කෙනෙක් තමයි. ඒ ප්‍රගුණතාවයේ උඩ අභිඥාව වලට පටන් ගන්නවා. ඊට එහා අභිඥාව පටන් ගන්න යන්න හොඳ නැහැ. ශරීරයේ ශක්තිය විහිදුවන්න යන්න හොඳ නැහැ. ශරීරය මවන්න යන්න හොඳ නැහැ. දැන් ඒ හරි ඒක ඒ ප්‍රගුණතාවය ගත්තාට පස්සේ මේ කය තියෙද්දිම මනෝමය කයක් මවන්න පුළුවන් මේකේ. ඒ මනෝමය කයෙන් ශක්තිය යවන්න පුළුවන්. එහෙම ක්‍රමයක් තියෙනවා. ඒ යවුවාම ඒ වේගය වැඩි යන්නේ දැහන ප්‍රගුණ කරන්න නැතුව ඇහුවාම. ඒ ඒ වගේ වැඩ ප්‍රගුණ කරන්න හොඳ නැහැ ස්වාමී. ඒක තමයි පංචවිධ වසීතා කියන එකක් මේ අනිත් දැහැවල පෙන්නනවා. අපි බලාපොරොත්තු මේ විද්ධි බල. ඒ පැත්ත නෙවෙයිනේ. නෙවෙයිනේ. අන්න ඒකයි. අවශ්‍ය වෙන්නේ සාන්ත වූ ප්‍රණීත වූ සමාධියටපත් වෙලා නිවන. එහෙම. මේ අපේ නිවනයි ඕනේ. අන්න ඒකයි. ඉතින් එතෙන්ට අවශ්‍ය කරගන්න ඕනේ. නිබ්බාන පරම සුඛයෙන් සිදු කරගන්න. අන්න ඒකයි. එතෙන්ට ගත්තාම ඒක හරි. චේතනා පහතර මුන්නේ. ඔව් දැන් නොයේ කාකාර ඔය සමහරගේ තියෙනවා බන්ධන, ගොයි නීච බන්ධන, අරවාමියා කරපු අය. ඒ වගේ තියෙනකොට ඒවා කපාගෙන යන කර්මස්ථානය. දැන් අපි උදේ වැළුව කර්මස්ථානය යන්නේ එහෙම එකක්. ඒක ලියාගත්තේ නැද්ද අවශ්‍යයි. සම්මා සම්බුදු සරණයි. මමද සියලු ලෝක සියලු සත්වයෝ කෙරෙහි රාග බන්ධන නිරෝධ වෙත්වා නිබ්බාන වෙත්වා ද්වේෂ බන්ධන නිරෝධ වෙත්වා නිබ්බාන වෙත්වා මෝහ බන්ධන නිරෝධ වෙත්වා නිබ්බාන වෙත්වා නීච බන්ධන නිරෝධ වෙත්වා නිබ්බාන වෙත්වා මාර බන්ධන නිරෝධ වෙත්වා නිබ්බාන වෙත්වා ඔය භාවනාවක් වශයෙන් ආයි සම්මා සම්බුද්ධ සරණ කියලා පටන් ගන්නවා. ඒක තමයි. ඒකේ තියාර බන්ධන වැඩ කල්ලු හිර කරපුවා ඇස්වා කටවා දෝෂ දිවිච ඔක්කොම බිඳගෙන යනවා. බිඳගෙන ගිහිලා බාහිර බාධක ඔක්කොම නතර වෙනවා. බාධක නතර වෙලා නැහැ තමයි සාන්තෝ නිවන හිත පිහිටනවා. ඔය මේ ටික කරගෙන ගියාම කර්මස්ථාන කියන එකම ඇති. සම්මා සම්බුදු සරණයි. සම්මා සම්බුදු සරණයි ලියාගන්න සම්මා සම්බුදු සරණයි මමද සියලු ලෝක සියලු සත්වයෝ කෙරෙහි රාග බන්ධන නිරෝධ වේත්වා නිබ්බාන වේත්වා ද්වේෂ බන්ධන නිරෝධ වේත්වා නිබ්බාන වේත්වා මෝහ බන්ධන නිරෝධ වෙත්වා නිබ්බාන වෙත්වා නීච බන්ධන නිරෝධ වෙත්වා නිබ්බාන වෙත්වා මාර බන්ධන නිරෝධ වෙත්වා නිබ්බාන වෙත්වා දැන් ওই රාග බන්ධන කියන තැන ඉඳන් ඔන්න මෙහෙම ගන්න පුළුවන්. සියලු රාග බන්ධන, සියලු දේශ බන්ධන, ඒ ආදි වශයෙන් සියලු කෑන ගාලා එතන උඩ දා ගන්න පුළුවන්. වැඩෙන හැටියට බලලා Tamanට ගැළපෙන විදිහට ගන්න ඕනේ ඒවා. සියලු රාග බන්ධන නිරෝධ වෙත්තා, නිබ්බාන වෙත්තා, සියලු දේශ බන්ධන නිරෝධ වෙත්තා, නිබ්බාන වෙත්තා සියලු මෝහ බන්ධන නිරෝධ වෙත්වා නිබ්බාන වෙත්වා සියලු මාර නීච බන්ධන නිරෝධ වෙත්වා නිබ්බාන වෙත්වා සියලු මාර බන්ධන නිරෝධ වෙත්වා නිබ්බාන වෙත්වා එහෙමත් හුඟක් වැඩිනවා ඒක තම තමන්ගේ එක එක නයි ගතියන් ගැළපෙන ක්‍රමයට අරගන්නවා ඕන සියලු රාග බන්ධන නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිබ්බාන වෙත්වා දේශ බන්ධන නිරෝධ වෙත්වා නිබ්බාන වෙත්වා මෝහ බන්ධන නිරෝධ වෙත්වා නිබ්බාන එහෙම ගන්නත් පුළුවන් සියලු කියන කැලේ විකරම දාලා ගන්නත් පුළුවන් ඔය සියලු කියන කැලේ හත් පොලක වැටෙනවා ඒ කර්මස්ථානේ කියාගෙන යනකොට ඔන්නයි සියලු කියන කල් දාලා ගන්න පුළුවන්. ඒක එක එකනට ගැලපෙන හැටියට ගන්න ඕනේ බලාගෙන. තමන්ම කරලා අත්දැකීමෙන් ලබා ගන්න. මමද සියලු ලෝක සියලු සත්වයෝ කෙරෙහි. දැන් පොලේ වඩගන්නේ සම්මා සම්බුදු සරණයි. මමද සියලු ලෝක සියලු සත්වයෝ කෙරෙහි සියලු සියලු රාග බන්ධන නිරෝධ වෙත්වා නිබ්බාන වෙත්වා සියලු දේශ බන්ධන නිරෝධ වෙත්වා නිබ්බාන වෙත්වා සියලු මෝහ බන්ධන නිරෝධ වෙත්වා නිබ්බාන වෙත්වා සියලු නීච බන්ධන නිරෝධ වෙත්වා නිබ්බාන වෙත්වා සියලු මාර බන්ධන නිරෝධ වෙත්වා නිබ්බාන වෙත්වා මේ සියලු කෙරේ කියලා දාගත්තාම වැඩි හොඳයි ඉතින් ඔය වඩලා බලන්න තමයි විනාශ නොකර ඔය කින්ද ආකාරයෙන් කරගෙන යන්නේ ඔය ටික කරනකොට මොන හරි බන්ධන වැට කඩලු අනවින කොඩු වින හෝනියා මොන හරි කරලා තියෙනවා නම් ඔක්කොම බිඳගෙන බිඳගෙන යනවා හැබැයි ඔය කරනකොට බඩට දීපු අජීර්ණ විනා විනාවේ තරමයක් අපි දීපුවා කියන බඩවල් පුරවාගෙන ඉන්න පුළුවන් කැරකිලා යන්න පුළුවන් ඒ වගේ මතුවෙනවා. ඒවට බය වෙන්නේ නැතුව ක්‍රමානුකූලව අධික වැඩි වීම බෙහෙත ගන්න ඉන්නේ නැතුව ක්‍රමක්‍රමයෙන් කරගෙන කරගෙන යන්න කල් ගියාට කරන්න දෙයක් නැහැ එමය. ඒවා කොහොම බිඳගෙන යනවා. ඔය ක්‍රමයට හුරු පුරුදු කරගන්න ඕනේ. ඒ වගේ අය නොති ਵਿਚාර හරි ඉක්මනින්ම පහසුවෙම සමාධිය එනවා. මේ සංසාර කර්ම වලට හරි ගවන්නේ ඉතින් අසත්පුරුෂයෝ හරි එහෙම කරලා තියෙනවනම් මොනව කරන්නද? ඒ වරදී මූණ දීගෙන බිඳගෙන යන්න ඕන. හැබැයි ඉතින් ඒ වෙලාවට හිතන්න එපා කොයි වෙලාවකත් මේක ඔකාට ආපහු ඵලයන් ඔකට හින ගහපන් කියලා හිතන්න යන්න නැතුව. සියලු ලෝකෙ සත්ත්වයන් ඉන්න උන්ටත් යහපත වේවා උන්ටත් යථාභූතය ලැබේවා කවුරු සාමාන්‍ය සමාදානිය උදා වේවා කියන හැඟීමෙන් භාවනා කරන්න නැත්නම් අපු වැඩ නගන්න බෑ. මමද සියලු ලෝක සියලු සත්වයෝ කියනකොට ඔව් සියලු ලෝක සියලු සත්වයෝ කියනකොට සියල්ලම අහු වෙලා. දැන් පවුලේ අයයි ඥාතියින් සියලු ඔක්කොම සියල්ලම අහු වෙලා. දේප අනේ දේපොරිට හලන් අහු වෙලා. අනවින කොඩින බන්ධන කරපු ද්‍රව්‍ය වස්තු තිබුණා නම් ඒවත් අහු වෙලා සියලු ලෝකවලට. ඒ හැම එකම තියෙන බල පිදගෙන යන්නේ. කායට දීපුවා බාහිර ලෝකේ තියෙන ඒවා බාහිර පිරිසකේ ඥාති හිතයිසින්ගේ හැමතැනකම යනවා විහිදලා පැතිරිලා. තමන්ගේ මූලික කරගෙන හැමතැනම පැතිරෙනවා. මේ ක්‍රමයට සකස් කරගන්න බලන්න. ජයන්ත මහත්තයා. ජයන්ත මහත්තයා. විලාහරි මේ අපිට මේ අත්‍යවශ්‍යම කිල්ලුවා නමුත් මේ වෙලාව මදි වුණා අපේ මහත්මයාගේ විස්තර ටික දෙන්න. මේ අමනුෂ්‍යයෝ පිළිබඳව එයාගේ උපද්‍රව පිළිබඳව හුඟක් වෙලා යනවා මොකද ඒක ඉස්තරයක් යනකොට කරන්න අමාරු වෙනවා. දේවතා සංකේ කතා නොකර සිටීම සිටීම වලින් තොර සිටීම දේවතා අපිගේ එහෙම කතා නොකර සිටීම සිටීම තොර සිටීමද ඈ ආ ඔව් කතා හිතීම කියන්නේ හිතවිලි ක්‍රියා කතා කියන මේ සියල්ල අත්හැරීම නිවනයි කියලා දේවතාවා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙම නෙමෙයි රාගය, ද්වේෂ, මෝහ කියන මේ ටික අත්හැරීමයි නිවන කියලා. ඔව් දුන්නා. අර අර මහත්තයා ඔව් අර ලියවිලි ආදී ඒවල් කවරේද දුන්නා. ඔව්. ඒව නම් දන්නේ නැහැ ඒවට මේ ළඟ ලියපු එකක් නෑ ලියපු පොලේ එකක් නෑ අර හෙල්ලොප් එකේම නම තිබ්බේ නම පොතේ ලියලා නැහැ ඒකේ නම තිබ්බේ නම ගැන දන්නේ නැහැ එහෙම ඔයලා කවුරුත් නෑ මේක නම කියවලා කියපුවා මැති නෑ පන්ති කා දිනාවේ